ඊට පස්සේ සීලබ්බත උපාදානය කියලා එකක් තියෙනවා. ඒක මගේ මට තිබුණේ ගිහි කාලේ මම සතුම් මරන මිනිසෙක්, මම හොරකම් කරන මිනිසෙක්, මම කාමීත්‍යචාර කරන මිනිසෙක්, බොරු කියනවා බොනෝ. මේ පහ නිසා මම භාවනා කළ යුතු නැහැ. මම වෙනනම් භාවනාවට බහුවේ නැහැ. කියලා භාවනා කරන්න නැතට යන්න මට ලයිසන් නැහැ. මම පාපතරේ, මම ගිහියෙක්, අමු ගිහියා. ඒ නිසා භාවනා කරන්න බෑ කියලා අපි භීතිකාවක් ඇති කරගන්නවා. ඒ භීතිකාව නිසා අපි මෙවැනි ප්‍රයත්නයක් සතිය පිහිටවන්න හෝ එහෙම නැත්නම් පරියන්කයකට වාඩි වෙලා සත්පුරුෂයන් අතර වාඩි වෙන්නවත් පැකිලෙන කතියක් කියනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර ලද මනුස්සාත්ම භාවය නිකාම නිකං මත් මේ වසලයේගේ බලු මසලියක් පත්තරපත් වෙනවා. මිච්ඡර වටින මනුස්සකම අපි විහිින්ම තුච්ච කරගන්නවා පහත් කරගන්නවා මොකද අපිට උගන්ලා තියෙන්නේ එහෙමයි. කාට හරි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නැත්නම් ඉති අධිෂ්ඨානයක් ගන්න පුළුවන් නම් ඔය සීල වෘත වශයෙන් නිවන් නොදකපු ඇත්තෝ ලයිස්තුගත කරන දේවල් නිවනට අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඒක වෙනම මාතෘකාවක්. යම් කිසි කෙනෙකුට තැනකට ගිහිල්ලා වාඩි වෙලා මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ ඒ ප්‍රමාණය හොඳටම ඇති ඉදිරි ගමන පටන් ගන්නවා. ඒ මනුස්සයාට පව්කාරයට ගල් ගන්න විදිහට තෝ කාල කන්නේ තෝ ඉන්න බපිට එක කියලා කොන් කරන්න හදන එක විතර පාපතර වැඩක් නැත්තේ නෑ. එහෙමනම් බුදුහාමතුරුන් අඟුලිමාලට කිට්ටු කරන්න හම්බ වෙන්නේ නෑ. ඒක ඒකට 999ක් විතර මරලා අම්මා මරන්න කඩ උස්සගෙන ඉන්නේ. බුදුහාමතුරුන් කියලා හිටපිය මහන තෝත් මරනවා කියලා. ඒත් බුදුදන්හන්සේ පැකිලුනේ නෑ. පටාචාරා මේ වගේ තැනකට කඩන්න වැටුනේ අමු නිල්වස්තරේ. දරුවන් දෙදෙනෙක් වදපු කාන්තාවක්. බලයන් යන්න මෙතෙන් මේ සෙනඟ බනහන වෙලාවෙන් බොම කරතු මේ හෙළුවෙන් මෙතෙන් ආවේ කියලා ඇහුවේ නෑ. නංගී සීයලව ගනින් කිව්වා. ඉතින් එච්චරයි බුදුහාමරන්න ඕනේ. නෝ දැන් ඉන්න ආමතුරුන්ට ඒව මදි. දැන් වගේම ඉන්න අනෙකුත් ඔය මේ සදාචාරවාදීන්ට ඒව මදි. ඒ මේ අටසිල් අරන් තියනවා. රාමඤ්ඤනිකායේ සියන්නිකායේ මහායානේද අර ඔක්කොමලා ඉස්තුගත කරලා බලන බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි සත්පුරුෂයන් අතරටවත් යන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන මනුස්සයර තේරෙනවා ඔය නොකරන වෙදකමට තමයි කෝඳුරු තෙල් කාලා 7යි 7යි ඕන කරන්නේ. කිරණ වෙදකමට ඒක ඕන කරන්නේ නැහැ. මං කියන්නේ මේකෙන් සීලය පහත් කරලා තුච්ච කරලා සලකනවා කියලා මං කියන්නේ. පටන් ගත්තට පස්සේ ඕනි තරම් අවස්ථාවක් තියෙනවා සීලය හදාගන්න. ඒ නිසා මතක තියාගන්න ආනන්තරී අකුසල කර්ම පහ වෙලා නැත්තම් අනිත් ඕන දෙයක් හදලා දෙන්න පුළුවන්. හැබැයි හදාගන්න ඕනකම තියෙනවා. හැබැයි ඒ සඳහා සීලබ්බත පරාමාශය කියලා වෙනම උපාදානයක් තියෙන බවත් සදාචාරවාදීන් කියලා මේ ලෝකේ පිස්සෝ జాතියක් ඉන්නවා. ඒ මිනිස්සු කාදාත් භාවනා කරන්නේ නැහැ. අනුන් කිරනවා, අනුන් මනිනවා, අනුන්ට ගොඩ ඉඳගෙන වතුරේ පීනන අයට පීනන්න උගන්වනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? එළඹෙන්න පෙළඹෙන්න තියෙන කෙනාටත් පෙළඹෙන්න හම්බ වෙන්නේ. මේ නිසා වෙන්න ඇති මේ නිසා වෙන්න ඇති ඔය <clears throat> බටහිර ලෝකයේ මිනිස්සේ මේ සතිය කියන ධර්මය හදාරුවාට පස්සේ ටිකක් ඒකට හිතේ දොරවසේ මිනිස්සයා ලියලා තිනවා මේ සතිය පිළිබඳ අධිකාරී ශක්තියක් කිසිම කෙනෙකුට නැහැ කියලා. උඹට සත්‍යමත් වෙන්න බෑ, උඹට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා තව කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා ඒකේ තියෙන සාරබහම తত্ত্বය, ඒ වගේම ਸਰවව්‍යාපී తত্ত্বය නිවනමයි කියලා හිතා ගන්නවා. ඒසා වටින මේ චෛතසිකය සතිය කිසි කෙනෙකුට කියන්න බෑ මට මම දෙන්නේ නැහැ සතුටුමත් වෙන්න කියලා. එතෙන් කියන්න බෑ මගේ පුතා නිසා මම ඔයාව සතුටුමත් කරනවායි කියලා. ඒ දෙකම බෑ. අනේ ඒ ಗುಣ අපි හොඳට තේරුම් ගන්න ඕන අපි මේ ගත කරන ජීවිතයේ තියෙන කටුසර தත්ත්වවලටපත් වෙනකොට අපි ගත කරන කොච්චර නෛර්යානික ධර්මිකද ඉන්නේ. අපි මේ සිල්වන්තයි කියලා ශීලවන්තකම පෙන්වන්න කරන වැඩක් නෙවෙයි. අපි ළඟ තියෙන පුංචි ශීලයෙන් මේ පටන් ගන්න ඇති. හැබැයි පටන් ගන්න ඉස්සරහට යනකොට අනෙකුත් කෙනෙකුට වඩා ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ ශීලය පිළිබඳ. ඒක මේ හරියට කියනවා නම් ඔපරේෂන් එකකට කවුරු හරි නම් කරාට පස්සේ තියටර් එකට ගන්න ඉස්සෙල්ලා ඔක්කොම මයිල් බාලා නාවලා සුද්ධ කරලා විනියා තියටර් එකට ගන්න ඉස්සලා ඩිසින්ෆෙක්ට් කරන්න. තියටර් එක ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ. දොස්තරත් ඩිසින්ෆෙක්ට් වෙන්න ඕනේ. උපකරණ ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ. ඔපරේෂන් එක පටන් ගන්න ඉස්සලා. නමුත් ලෙඩා ඉන්න වෙලාවේදී ලෙඩා තීන්දුව කරන්න ඉස්සන ඔපරේෂන් එකට සුදුසුයි කියලා. එතකොට විස බීජ තියෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට්ගේ වැඩේ ලෙඩා සුදු කළ දෙන එක. ඒ වගේ මේ වගේ වැඩ කර බැස්සට පස්සේ සීලබ්බත උපමාය උපාදානය කියන එක මහා ලොකු දෙයක් විදියට බරක් ගන්න නැතුව මට මෙතෙන් එන්න සුදුසුකම් දැන් ඇති. නමුත් මවන්නන් يعني භාවනා කරන්නෙක් يعني භාවනා පිළිසක් අතර ඉන්න කෙනෙක් මේ වගේ givisumට යත් කියන්නේ මම ඊට වැඩි සැලකිලිමත් වෙන්න ඕන, හික්මෙන්න ඕන, සීතල වෙන්න ඕන කියලා දිගටම සීලය හදා ගන්න ගතිය අපි ਸਰවඥාන්ස අපට දේශනා කළා තියෙන්නේ සීලය හැම වෙලාවෙම අදි සීලයක් කරගන්න උත්සාහ කරන්න. අදි සීලය කියන එකට වර්ණ ගන්න බෑ. අදි සීලය කියන්නේ දැන් ඉන්නවට වැඩි එකක් එච්චරයි. දැන් ඉන්නේ සීලය පන්තිල 6 8 සීලයක්. දැන් ඉන්නේ 8 සීල් නම් නව සීලයක්. නව සීල් නම් දස සීලයක්. දස සීල් නම් සාමණේර වේයක්. සාමණේර නම් උපසම්පදා වේයක්. ආදි වශයෙන් ඒ සීලය කියන මේ ඉනිමගේ හැම වෙලාවෙම ඉදිරියේ බලන්න. කිසිම තැනකට ගිහිල්ලා දැන් මම හරි මම අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි පටන් ගන්නකොට මෙන්න මෙච්චරක් සීලේ තියෙන්න ඕන කියලා ඒ මහසිසාරද ස්වාමීන් වහන්සේ කියන උගාක් සිල්වන්ත උගාක් සම්ප්‍රදාන කුල උගාක් විප්ලවයක් කරපු ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ පොතේ ලියලා තියෙනවා පුදුජානන්සේ කිසිම තැනක ඔබ පංචිල් අරගෙන දවස් සුමානයක් හිටියට පස්සෙමයි භාවනා කරන්න ඕනේ කියලා කිසිම තැනක සීලය මෙච්චර කල් රැකිය යුතුයි කියලා පෙන්ලා දෙලත් නැහැ. අවමන්ටම ජීනි පංචිල්. නමුත් මේ සම්ත්‍ති උපාසකගේ වත් කතාවේදී සංගුලි මහල්ලාගේ වගේ එන්න එහෙනම් নমස්කාරය කියන්න පන්සි දීලා ඉන්නම් කිව්වනම් අර කඩෝසගෙන ඉන්න මිනිස්සුන්ට සංගුලි මහලත් එක්ක ඒ මොකුත් නැහැ. සිද්ධිය වෙලත් නැහැ. කිසිම තැනක පංචිල් සමාදන් කළා නැහැ. නමුත් දේශනා විලාසයේදී සිල් අදිෂ්ඨාන වෙන මට්ටමට උදැස ගන්න. සම්දති ඇමෙතුමා කියලා කියන්නේ හත් දවසක් බීලා රජ ඇඳුම් ඇඳගෙන රජ සිරියෙන් ඇතෙක් පිට යෙමිණියෙක්. ඒත් බුදුන් කතා අද දවසේ මියක් සමහරනවා අත් මැරෙන්න ඉතලා rahat වෙනවා කිය. ඉතින් ඒක නිකන් දෙහි අපිට හැපෙන වචනයක් වුණා. මිනිසුත් හිතා හිටියා නිකන් බුදුහමසු ආවට ගියාට වචන කතා කරනවා කියලා. තම සිද්ධ වුණාට පස්සේ මාජි සයඩෝ සඳහන් කරලා තියෙනවා මේ මිනිසයා මේ තරම් බීලා බීමතේ තවසුමානයක් හිට මිනිසෙක් තත්ත්‍ය තේරුම් ගත්තා. තද බල සංවේගයක් පහළ වුණා. බුදුන්සේ දේශනා කරපු ධර්මයේදී සීලය පිළිබඳ වචනයක් නැහැ. නමුත් ඒ පුද්ගලයාට සීලය අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන කරුවත් ඇති අදිෂ්ඨාන කළා චිත්තක්ෂණ කීයක් යන්න ඕනද සමාධියට යන්න කියලා කිසිම පොතක සඳහනක් නැහැ. මම නැවතත් කියනවා මම මේ සීලය අව탁සීරු කරන්න හදනවවත් සීලේ තියෙන වටිනාකම නැති කරන්න හදනවනේ මේක අපරාධ නිකන් මේ අනුම්මනින තමන්මනින දේශපාලන අවියක් කරගන්න යනවා. සීලය කියන එක දේශපාලන අවියක් කරගන්න යන්න එපා. තමන් පිළිබඳව හෝ අනුන් පිළිබඳව ඒකට හේතුව මනුස්සකම නැතිකම. ඒසා සීලබ්බතු සීලබ්බත උපාදානයි කියන එක ඔය අපේ ওই නිකායේදී ලංකාවේ නිකාය වල බලනකොට බොහෝම පුංචි කාරණාවක් අරගෙන තෝතෝ වරපල කියන රණ්ඩු සරුවල් කරගෙන ඇත්තටම එච්චර ගියොත් නරකයි. ඔබ බඳාගත්ත සංඝයා විතර ගියොත් නරක නෑ. ඊයන්ගේ තියෙනවා කුල වේදේ තියෙනවා. දැන් යන පන්ති ભેදේ තියෙනවා. ආර්ථික ભેද තියෙනවා. ඉතින් එකෙන් බලන කොච්චර අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති වෙනවද කියලා. එනිසා සීලපතු පාදානේ කියන එක තේරුම් ගන්න ඕනේ ප්‍රයෝජනේ සලකගන්න වටිනා වැඩකට යනකොට පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදු වෙන්න උනාට මිනිස්සේ කිසිම කෙනෙක්ගේ නුසුදුසුකමක් නැහැ. ඕනම කෙනෙක් සෝන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ ඒ தত্ত্বය අපි අරසා කරලා දෙනවා නම් සීලබ්බත උපාදානය කියන ප්‍රශ්නේදී අබෞද්ධෙක් කියලා එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා කොන් කරන්න අවශ්‍යතාවය මනසලා ඇස් යන හරි. ඒක තමයි වෙලාව. ඒ වගේම තමන් වශයෙන් තමන් කල්පනා කරගන්න ඕනේ අපි ඊතර ධර්ම සාකච්ඡා කරන වෙලාවදී මතක් කරෝ වගේ අපිට මේ කළ හැකිව තියෙන අබිනිෂ්ක්‍මණය අපි තාම කරලා නැති නිසා මීට වැඩිය කරන්න පුළුවන් අපිට කරගන්න බැරි නිසා ඒක හීනමානයක් වෙන්න හෝ එහෙම නැත්නම් මේ ගමනට බරුවක් විලංගුවක් වෙන්න දෙන්න එපා. අපි මේ වෙනකොටත් විශාල මානව සංහතියේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්, දීචී සීලයක් රකින්න පුළුවන්, සමාධියක් වඩන්න පුළුවන්, ප්‍රශ්න ප්‍රඥාවක් වඩන්න පුළුවන් කියන සුළුතරයට වැටිලා ඉන්නේ. ඒ සුළුතරේ සක්‍රීයව ඉදිරියට යන යුද බිමට බහැපු මේ යුද සෙබළුනේ පුංචි කළ ගලකන්න අරකයි අපිට අවස්ථාව තියෙන ඕන තරම් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක තේරුම් ගන්න සීලබ්බතු පාදානය ප්‍රයෝජනෙන් සලකලාම ආයිම තේරුම් ගන්නවා මිස තමන් සීලය අඩුවේ කියලා තුච්ච කරගන්න හෝ නැත්නම් සීලවන්තයි කියලා නම්බුකාර කරගන්න ගියොත් අයි අර සප්පුරුෂ සූත්‍රයේ සරුවචනාංශේ කට හොදලා කියනවා යම් කෙනෙක් පිරිසක් එක්ක මහානකම් කරද්දී භාවනා කරද්දී ජීවීව පැවිදි වයිකන සඳහන් කරන පැවිද්දෙක් ගැන මම සීලවන්තයි කියලා අනික් කට්ටිය දුස්සීලයි කියලා ඒ පුද්ගලයා ඒ සීලවන්තකම ඉස්මතු කරගෙන අනිත් අය පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකනවා අසත්පුරුෂයි කියලා ලියලා තියෙනවා. කට හොදලා කියලා තියෙනවා අසත්පුරුෂයි කියලා. ඒ මොකද සීලවන්ත වෙච්ච පමණින් නිවන් දකින්න බෑ තේරුම් අරගන්න ඕනේ මේ සීලවන්තකම නිසා මට මාන්නයක් ඇති වුණා නම් මේ සීලවන්තකම මම ලෝභයක් කරගෙන කරේ දාගත්තා නම් ඒකම භාවනාවට බාධාවක් වෙනවා කරන්න තියෙන්නේ සිල්වතුන් විසින් කළ යුතු ප්‍රතිපදාව රකින්න එකයි එහෙම නැතුව සීලය අර විදියට අනුම්මරින්න තමන්මරින්න ගත්තොත් ඒක දේශපාලන අවියක් කරගන්නවා. ඒ දේ තමන් වශයෙන් තමන් කරන්නත් නරකයි අනුන් වශයෙන් කරන්නත් නරකයි යම් කිසි කෙනෙක් යම් තැනක අන්නේ විදිහට සීලබ්බත උපාදානයකට යන්නේ නැතුව කටයුතු කරනවා නම් අන්‍යා කල්යාණ මිත්‍රෙක් විදිහට තේරගෙන තත්පුරුෂෙක් විදිහට තේරුම් ගන්න එවැනි සෙවණක එවැනි වැඩ කරන පිරිසකින් ලැබුණත් ඒක විශාල දෙයක් නමුත් ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඒ වගේ කාරණාව උත්සන්න වෙන්නේ නැහැ භවනාට එනකම් දන් දෙන වෙලාවක ඔච්චර සිල් ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිල් රකින්න වෙලාවදී ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීලකින් ඉඳලා භාවනාවට යනකොට තමයි තමන්න තේරුම් ගන්න වෙන්නේ. ඒ තමන්න ගැළපෙන පිරිස කියන්නේ උත්තරම සීලවතත් සිල් නැති කෙනත් සමෝසී ගත කරනවා දෙන්නම දන්නවා දෙන්නම සව හැදෙන්න තියෙනවා කියලා. අන්න එවැනි පරිසරයක් ඉන්නවනම් ඒකට නෑදාකම කියයි. ඒක තමයි අපි හදා ගන්න ඕනේ භාවනා පරිසරයේ සමග්ගාණන් තපෝසුකෝ කියලා සර්වචන්සේ සඳහන් කරලා තියෙන මේ තපස සුඛයක් වෙන්නේ සමගිවුවන්ට. සීලේ හේතු කරන හැටි අපි බෙදෙන්න ගියොත් තපසක් නම් කරන්න බෑ. පැවිද්දක් කරන්න බෑ. නිසා ශීලාවපත උපාදානයත් ඒ කාම උපාදානය හරපු කෙනාට අත්හරපු කෙනාට හම්බෙන ඊගාව අභියෝගය තමයි ශීලාවපත උපාදානේ.